එදා ඒ මිහිඳු මහරහතන් වහන්සේගෙන් අපට ලැබුණු බුද්ධ ශාසන දායාදය ආරක්ෂා කර ගැනීම පිළිබඳ වගකීම හැම දිනාගේම හිත් තුළ මතුවෙන අවස්ථාවක්. ඒ නිසා අද අපි ඒකට ගැළපෙන අන්දමේ ගාථාවකුත් කථාන්තරිකුත් ඉදිරිපත් කරන්නේ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ගාථාව බුදුරජාන් වහන්සේ දේශනා කර වදාළේ පාටික නැමැති ආජීවකයෙක් අරමුණු කරගෙනයි. සවැත් නුවර එක්තරා ගෘහපතිනියක් පාටික කියන ආජීවකයෙක් ආජීවක කියලා කියන්නේ ඒ කාලේ හිටියේ අන්‍යාගමික තවුසෙක් තමන්ගේ පුත්‍රස්ථානීය තබාගෙන උපස්ථාන කරමින් හිටියා මේ ගෘහපතිනියගේ අසල්වාසී අය බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා ඇවිල්ලා බුද්ධ ගුණ ධර්ම ගුණ ගැන නිතර වර්ණනා කරන ඇහිලා මේ උපාසිකාවටත් විහාරයට ගිහලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න හිතුණා. ඒ කාරණේ අර ආජීවකයට ගිහින් කිව්වහම ආජීවකයක පාඩම කිව්ව යන්න එපා කියලා. නැවත නැවතත් අවසර ඉල්ලුවත් ආජීවකයා අවසර දුන්නේ නැහැ. මේ උපාසිකා මේ ගෘහපතිනිය කල්පනා කළා දැන් මම නොකියම මේකට පිළිවෙලක් යොදන්න ඕනේ මට විහාරයට යන්න බැරි නම් බුදුරජාන් වහන්සේ මෙහාට වඩම්ව ගන්නත් ඕනේ කියලා ඒ දවසක් දැහන් දෑවේ තමන්ගේ පුතාට කිව්වා ඊළඟ හිට දවසට බුදුරජාන් වහන්සේට දානෙට ආරාධනා කරන්නේ මේ තමන්ගේ නිවසට කියලා මේ ළමයාත් යන අතරමඟ ආජීවකය හම්බෙන්න ගියා ඊළඟ ඉඳගත්තුම ආජීවකය ඇහුවා කොහෙද යන්නේ කියලා මෑණියන් වහන්සේගේ තමන්ගේ මවගේ පණිවිඩය අනුව මේ විදිහට යනවා කිව්වහම යන්න එපායි කිව්වා. මට බයයි ඒකට මෑණියෝ මට තරදෙන්නේ කරයි කියලා දොස් කියයි කිව්වහම එතකොට මේ ආජීවකයා කියනවා යන්න එපා ඒ ශ්‍රමණ ගෞතමයන්ට සූදානම් කරන දානයත් අපි දෙන්න එකතු වෙලා කමු කියලා. ඒ වුණත් මේ ළමයා කැමති වුණේ නැහැ එහෙනම් යන්න ඕනේ කිව්වා. එහෙමනම් හොඳයි ගියාට කමන්නේ ගිහිල්ලා ගෙදරට එන පාර කියන්නේ නැතුව වෙන පාරකින් එන්නේ කිව්වා. ඉතින් මේ ළමයාත් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට තමන්ගේ නිවසේට වැඩම කරන්න කියලා ආරාධනා කළා අර කිව්ව විදිහට එන ගමනෙත් ආජීවකේ හමු වෙන්න ගියාම ආජීවකේ කොහොමද වැඩේ කරාද කියලා ඌ එහෙම බොහොම හොඳයි කිව්වා. අපි දෙන්නට දැන් ඒ දානි ටික කන්න පුළුවන් කිව්වා. කොහොම හිතලා ඔන්න ඊට පස්සෙන් දා ඒ වෙනකොට අර ගමේ අසල්වාසී අය අර ගෘහපතිනියගේ ඒගේ ඔක්කොම සුද්ධ කළා ඒ කාලේ අර ගොම පිරිබඩ ගන්නවා කියලා කියන්නේ ඔක්කොම සුද්ධ පවිත්‍ර කරලා බුද්ධ ආසනයක් පනවලා ලද පස්මල් ලිහලා හොඳට සරසලා සූදානම් කළා. ආජීවිකයත් උදේ පාන්දරින්ම පිටත් වෙලා ගියා මේ තමන්ගේ ශාලිකාව ළඟට. ගෙදරට. යාම මේ අය ඒ ආජීවකයා ගේ ඇතුලේ කාමරයක ඉඳුවලා එයාට එහෙම ඉඳෙන් ඉඳ ගන්න ඇරිය අතරේ ඔන්න බුදුරජාන් වහන්සේ එතෙන්ට වැඩම කළා. ඉතින් මේ හොඳින් පිළි අරගෙන මේ උපාසිකාව හොඳට ප්‍රණීතාන්දමින් දානි එහෙම පූජා කළා. පූජා කළා ඉවරලා අනුමෝදනා බණ දේශනා කරන අවස්ථාව ආවහම ඒ මේ ගෘහපතිනේ දැන් ඉතින් බොහොම ශ්‍රද්ධාවෙන් සාදු සාදු කියන බුද්ධ දේශනාවට අහුම්කම් දෙනවා ඇහිලා රාජවිකයට තරහ ගිහිල්ලා ගෙන් එළියට ආවා ඇවිල්ලා ඒ උපාසිකාවටත් බුදුරජාණන් වහන්සේටත් නරක විදියට බැනුමින් ගෙයින් පිට වෙලා ගියා තරහින්ම මේ වෙලාව වෙනකොට ඉතින් අර උපාසිකාවට මේ වචන ඇහිලා බණ අහගෙන ඉන්න වෙලාවේ ඒකට හිත වික්ෂිප්ත වුණා ඒ හිත වික්ෂිප්ත වුණ නිසා බුදු දේශනාවට ඒ අනුමෝදනා වනට කන් දී ගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේට මේක පේනුණා. මොකද බුදුරජාණන් වහන්සේ කෙනෙකුට ධර්ම දේශනා කරනකොට ඒ තැනැත්තගේ හිත ක්‍රියා කරන ආකාරය දිහා බලාගෙන දේශනා කරන්නේ. ඉතින් ඇහුවා මොකද උපාසිකාව සිත වික්ෂිප්ත වෙලා නේද? සිත එකඟ කරගන්න බෑ නේද? එසේ ස්වාමීනි මේ මේ අර ආජීවිකයා කියාපු වචන ටිකයි මට මේ හිතට මේ නිසා මට හිත එකඟ කරගන්න බෑ කියලා. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරා ඒකේ අදහස වශයෙන් පළමුවෙන් කියලා එහෙම ඒක හරි නෑ උපාසිකාව මේ අනුන් කර දේ නෙවෙයි තමන් කරපු ටිකයි හිතන්න තියෙන්නේ ඒකට ඒ තැනත්තාගේ ඒ වචන වලට හිත නැතුව බනට හිත යොදිය යුතු කියන අදහස දෙමින් පළමුවෙන්ම මේ එක්තරා ඊටත් වඩා පුළුල්ලන්දමින් අර්ථවත් වටිනා ගාථාවක් දේශනා කරා න පරේසං විලෝමානි න පරේසං කතාගතං අත්නෝ ආවෙක්ඛේය කතානි අකතානිච්ච අනුන්ගේ නොගැලපෙන තැන් විෂම විෂම පැවතුම් ඒ වගේම ඔවුන් කළ නොකළ දේ ගැන හිතන ඒවා මෙනෙහි කරන්න එපා. අත්නෝ අවේක්ඛේය තමාම තමාගේම තමාම කළ නොකළ දේ ටික ගැන පමණක් හිතන්න. ඔකයි කෙටි උපදේශය. ඉතින් මේ මේ ගාථාවේ අර්ථයත් ගැඹුරට යන එකක්. ඒ කථාන්තරයෙන් අපි පළමුවෙන්ම ගත යුතු දේ ගන්න බලමු. පළමුවෙන්ම රාජවිකයාගේ හැසිරීම ගැන හිතලා බලනකොට කවදත් බුද්ධ ශාසනයට බාහිර පැත්ත පිටතින් එන උපද්‍රව පක්ෂය ගැන ඒකට සාධකයක් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළ කාලේ කොතිකුත් නිජාන්ටෙන් ඉන්න ආජීවක ආදී අන්‍යාගමිකින්ගෙන් නානාවිධ කරදර ඊටත් වඩා කරදර අවස්ථාවලට මුහුණ පාන්න සිද්ධ වුණා. දැන් මෙතෙන්දී ඒ ආජීවකයා තමන්ගේ ශ්‍රාවිකාව බුද්ධ ශ්‍රාවිකාවක් වෙන එක වළක්වන්න බුදුරජාන් වහන්සේ හමු වෙන්න යන්නත් නොදී නොදීමට උත්සාහ කළේ. ඒක බැරි වෙනකොට අර උපායක් යෙදුවා. එක්තරා අඥාන උපායක්. බුදුරජාන් වහන්සේට කවුරුවත් මාර්ග කියන්න ඕනේ නෑ බුදුරජාන් වහන්සේ නිවනට මඟ පවා දන්න උත්මයෙක්. නමුත් අර ළමයා ලවා මගේ ගෙදරට පාර නොකිය ඒ දානි ටික කන්නයි බැලුවේ. ඒකක්වත් හරි ගියේ නැති වෙනකොට අන්තිමට අර උපාසිකාව අර ශ්‍රාවිකාව බුදුරජාන් වහන්සේගේ බණ අහනකොට ඊර්ෂාවෙන් අසභ්‍ය වචන වලින් බැනලා පිට වෙලා ගියා. බාහිර පැත්තෙන් එන උපද්‍රව තුලින් අපිට එකම හිතා ගන්න පුළුවන්. අර ඒ ශ්‍රාවිකාවගේ අසල්වාසීන් එහෙම ශක්තිමත්ව සිටිය නිසා ඒවාට උදව් කළ නිසා අර ආජීවයකට කර කියා ගන්න දෙයක් නැතුවයි ගෙම් පිට ගෙම් පිටතට ගියේ. ඊළඟට අපි මේකේ අනිත් පැත්තත් හිතමු. අර ශ්‍රාවික අර ගෘහපතිනිය අච්චර වටිනා පින්කමක් කළා. ඊටාම දුර්ලභ අවස්ථාවක්. බුදුරජාන් වහන්සේ තිලෝගුරු බුදුරජාන් වහන්සේ තමන්ගේ නිවසේට වැඩමගෙන අර විදිහට දානයක් පූජා කරන්න ලැබීම. නමුත් ඒකේ ඒ පින අනුමෝදන් වෙන්න දානේ පින්කම කුළු ගැන්වෙන අවස්ථාව තමයි අනුමෝදනා මන අසන අවස්ථාව. එතන එතනම දාන ආනිසංස නෙලා ගන්න පුළුවන් වටිනා අවස්ථාව. නමුත් මේ ගෘහපතිනියට බැරි වුණා හිත එකඟ කරගන්න. ඒ දුර්වලකම නිසා ඒකට හිත යොදා ගන්න බැරි වුණා. නමුත් බුදුරජාන් වහන්සේ අර කාරණේ මේ ගාථාව දේශනා කරාට පස්සේ ඒක අනුව සිත හරි මඟට යොදලා අයුවාසිකාව වගේම අනිත් අයත් සෝවාන් ඵලයට පැමිණු බවයි මේ කතාව අවසානයේ දැක්වෙන්නේ. ඉතින් අර ගාථාවෙන් මේ තැනැත්තිය ප්‍රයෝජනයක් ගත්තු බව පේනවා. අනුන් කළ කීදෑ ගැන හිතලා හිත දූෂ්‍ය කර ගන්නව වෙනුවට තමන් කළ පින්කම ගැන හිතලා ඒ හිතීමෙන් තමයි සිත දාන මේ පුණ්‍ය කර්මය තුලින් ඇති කරගත්තු ප්‍රසාදයේ ප්‍රමෝදය ඒක මුල් කරගෙන සමාධියක් ඇති කරගෙන තමයි ඒ මාර්ගඵල ලබා ගන්න ඇත්තේ. දැන් අර ධර්මයේ දේශනා කරනකොට ඇසිය යුතු ආකාරය නිරන්තරයෙන් නිතරම වගේ ධර්මයේ සඳහන් වෙනවා. යම්කිසි ආර්ය ශ්‍රාවකෙක් ධර්මයේ ශ්‍රවණය කෙන කෙනෙක් අට්ටිකත්වා මනසිකත්වා සම්බචේතසෝ සමන්නාහරිත්වා ඕහිත සෝතෝ ධම්මං තුනාති කියන පදේ නිතර සඳහන් වෙනවා. මේ දේශනාවෙන් මට වැඩක් ඇත කියලා ඒක වචනයක් පාසා මෙනෙහි කරමින් මුළු සිතම ඒකට යොදාගෙන අහනකොට තමයි ඔන්න ධර්මය හරියට යම්කිසි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඉතින් මෙන්න මේ කතාවේ මේ බාහිරෙන් එන අරමුණු වලට එහෙම නැත්නම් බාහිර උපද්‍රව පැත්ත ගැන අපි හිතලා බලනකොට මේ කාලයේත් මේ විදිහේ தත්ත්ව ඇති ඇති බව මේ පින්වත් පිරිස කවුරුත් දන්නවා. නමුත් ඒවා පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ගය නුවණින් සලකලා ගත්තේ නැත්නම් සමහර විට හිතන අන්දමේ දියුණුව වෙනකොට පරිහානියක් සැලසෙන්න පුළුවන්. දැන් මෙතන අර ආජීවකයාට පිටවෙල යන්න සිද්ධ වුණා. පිටත ගැනම හිතලා ඇතුළත ශක්තිමත් නුනොත් ශාසනයේ දියුණුව වෙනුවට ශාසන පරිහානියයි සැලසෙන්නේ. දැන් මේකට පොඩි උපමා කතාවක් අපි මේ අවස්ථාවේ මතු කරගන්න බලමු. මේ උපමා කතාවට අදාළ එක්තරා ප්‍රස්තාව පිරුලක් මේ සමාජයේ තියෙනවා. ඒ ප්‍රස්තාව පිරුල මොකද්ද කියලා අපි කියන්නේ නැහැ. කතාව අහලා ඉවර වෙනකොට මේ මොකද්ද කියලා ප්‍රස්තාව පිරුල ඉබේටම හිතට නැගේ. විශේෂයෙන්ම මේ අපේ පුංචි රටේ බුද්ධ ශාසනය අනාගතේ බාර ගන්න ඉන්න මේ පුංචි උපාසක මහත්තුරුන්ට පුංචි උපාසක අම්මලාට පොඩි ගැමි කතාවක් මේ ඉදිරිපත් කරන්නේ එකමත් එක රටක හිටියා ගමින් ගමට බඩු ගෙනහිල්ලා විකුණලා වෙනදාමක් කරන වෙනදෙක් මේ වෙනද බඩු ගෙනියන්නේ බූරුවෙක් පිට තියාගෙන දවල් කාලේ බූරුවෙක් පිට තියාගෙන බඩු අරගෙන ගෙනහිලා විකුණලා ගෙදර කියන ධනය රැකගන්න ගෙදර බල්ලිකුත් හිටියා. මේ බූරුවයි බල්ලයි බොහොම යාළු. ඉතින් එක දවසක් ද රාත්‍රී රෑ කාලේ හොරමුලක් ආවා මේ ගේ බින්දින්. හොරු ආවා ගේ බින්දින්. ඉතින් මේ බූරුවා කියනවා බල්ලට දැන් මේ ගේ රැක ගන්නනේ ඔයා ඉන්නේ. ඇයි ඔයාගේ වැඩේ කරන්නේ නැත්තේ? බුරන්න එපා. නමුත් බල්ලා බුරන්නේ නැහැ. ඉතින් බූරුවා කල්පනා කළා ඔයා කරන්නේ නැත්නම් මංවත් ඒක කරන්න ඕන නේද කියලා ඔන්න ටැස්ලාන්න පටන් ගත්තා. බූරුවා කෑ ගහන්න පටන් ගත්තා. අර ගේ නිදාගෙන හිටිය වෙලෙන්දා මොකද කළේ? දොරේ ආරක්ෂාවට දාලා දුන්න පොල්ලත් අරගෙන ඇවිල්ලා අබූරුවට තඩි බෑවා. ඔය අතරේ ඔය අවසරයෙන් අර එළියට හොරු ඇතුල් වෙලා සල්ලි පෙට්ටියත් ඔක්කොම අරගෙන ගියා. ඉතින් ඔන්න ඕක තුලින් අපිට යම්කිසි ආදර්ශයක් ගන්න පුළුවන්. අන්න අර බල්ලගේ බල්ලා විසින් කළ යුතු ඒ කාර්යභාරය බූරුවා පිටට ගත්තා. ඒක නිසා ඒ පිටට තමයි ඉතින් අන්තිමට කුළු පාරවල් වැදුනේ. ඒක විදිහට අපි කල්පනා කරන්න ඕන ශාසනය ආරක්ෂාව සඳහා වුණත් අපි වැරදි ක්‍රියාමාර්ග ගත්තොත් එයින් සිදුවෙන්නේ ශාසන පරිහානියයි. මේක නිසා අපි නිරන්තරයෙන්ම අතුලත ශක්තිමත් වීම ගැනයි කල්පනා කරන්නේ. කොහොමද අතුලතින් ශක්තිමත් වෙන්නේ? මේ විදිහේ දවසක මේ පින්වත් පිරිස වටිනා ශීලයක් සමාදන් වෙලා දවස මෙතන ගත කරන්නේ අතුලතින් ශක්තිමත් වීමටයි. මේ ගැන හිතනකොටත් අපිට සිහියට නගා ගන්න තියෙන්නේ අර බුද්ධ වචනේ අනුක්ෂණ සම්පත්තියයි. බුද්ධ ශාසනය පරිහානි මුඛයට යන බව කිසිම කෙනෙකුට රහසක් නොවේ. ශීඝ්‍රයෙන් පරිහානි මුඛයට යනවා. ඒ අවස්ථාව කොයි විදිහද කියතොත් පහනක් නිවෙන අවස්ථාව වගේ. දැන් අපි තවත් පොඩි උපමාවක් වගේ උපමාවකුත් නෙමෙයි පොඩි සින්දර්ශන කතන්දරයක් කියමු. පහන් කණුවේ අමාවක් දවසක පහන් පින්කමක් හරියට කුණාටු වෙනවා මේ පැත්තෙන් මේ පැත්තෙන්. පහන් දැල්ල නටමින් ඉඳලා නිල් පාට වෙනවා නිවෙන්න ලං වෙනවා මොකද අපි කරන්නේ පාන් තීරේට තෙල් ටිකක් පොවනවා ඒත් හරියන්නේ නැති වෙනකොට පාන් තීරේ උස්සලා තව තෙල් වක් කරනවා ඒත් හරියන්නේ නැතිකොට තව පාන් තීරයක් දානවා ඒත් හරියන්නේ නැති වෙනකොට ඒ නිවෙන්න යන පාන දැල් වෙන පානකට ලං කරනවා මොකද මේ අදහස මේ අඳුරු රාත්‍රියේ අපිට ටික වෙලාවකට හරි එළිය මේ විදිහට හදාගන්න පුළුවන් වෙන්නේ කියන අදහසයි. ඉතින් මේ උපමාව අනුව කල්පනා කරන්න ඕන. අපිත් අන්න අර දැල් වෙන නමුත් කුණාටු මැද්දේ නිවිල යන්න සූදානම් වෙන පහනකින් එළිය ගන්න හැටියට කල්පනා කළා. අර නිවෙන්න යනකොට ශ්‍රද්ධා තෙල් ටිකක් වක් කරන්න ඕනේ. තීර නොතීර බව අපි දන්නවා. ඒ වුණත් තව තීරයක් හරි දාලා වීරිය වැඩි කරගන්න ඕන. Tamanටම කරගන්න බැරි ටික කල්යාණ මිත්‍රයෙකුට හේතු වෙලා ඒ ටික ලබාගෙන ඇතුළත ශාසනය සීල සමාධි ප්‍රඥා කියන ශාසනය ශක්තිමත් කරගන්න ඕන. එහෙම නැතුනොත් රකින්න දෙයක් නැති වෙනවා. රකින්න තියෙන්නේ පුස්ස ශාසනයක් නොවේ. එතකොට අපි කල්පනා කරන්න ඕන අන්න අර බුද්ධ ශාසනය කියලා කියන්නේ හදවතින් හදවතට යන පණිවිඩයක් වගේ දෙයක්. ඒක නිසා ඒක තර කරගන්න නම් අපි බෞද්ධයන් වශයෙන් මේ දිනු කරගත යුතු නිවන සඳහා අරමුණු කරගත යුතු ඒ ගුණ ධර්ම පද්ධතිය අප තුල දිනු කරගන්න ඕන. එතකොට අර පහනකින් පහනක් දැල්වන්න වගේ ඒ නිවෙන්න ගිය පහන අර විදියට රැකිලා තිබුණොත් ඒකට තව පහන් තව පහන් වලට ශක්තිය ලබා දෙන්න පුළුවන් ආලෝකය ලබා දෙන්න පුළුවන් අන්න ඒ විදිහට තමයි මේ අන්ධකාර රාත්‍රිය අපිට ක්‍රියා කරන්න සිද්ධ වෙන්නේ. ඔන්න ඕකයි ඇතුළත ශක්තිමත් වීම කියලා කියන්නේ. ඉතින් ඒ වගේම දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කර ගාථාවේ පුළුල් ලන්දමින් කල්පනා කරලා බලනකොට ඒක තුල යම්කිසි ධර්ම න්‍යායක් ගැබ්බෙනවා. මෙතන කියවෙනවා අනුන්ගේ විෂම පැවතුම් විෂමාචාර ඒවා ගැන හිතෙනෝ එදා ඒවා ඕන් කළ නොකළ දේ ගැන හිතන්නේ නැතුව Taman කළ නොකළ දේ ගැන හිත යොදන්න කියලා. මොකද එහෙම කිව්වේ අපි කවුරුත් දන්නවා සාමාන්‍යයෙන් අනුන්ගේ වැරදි දැකීම අපට පහසුයි. Tamanගේ වැරදි දැකීම ඊටම අපහසුයි. ඔක බුද්ධ වචනේෙම තියෙනවා ධම්මපදේ. සුදස්සං වජ්ජං අඤ්ඤේසං අත්තනෝ පන දුද්දසං පරේසං හිසෝ වජ්ජානි ඕපුනාති යථා භුසං අත්තනෝ පන ඡාදේති කලින්ව කිතවා සටෝ මේ ගාථාවේ තේරුම සුදස්සං වජ්ජං අඤ්ඤේසං අන් අයගේ වැරදි දැකීම පහසුයි අත්නෝ පන දුද්දසං තමාගේ වැරදි දැකීම අපහසුයි පරේසං හිසෝ වජ්ජානි ඕපුනාති යථා භුසං අනුන්ගේ වැරදි 10 11 හරිනා වගේ ඉදිරියට පහසුවෙන්ම ඉදිරියට දාන අත්නෝ පන ඡාදීති කලින්ව කිතවා සටෝ නමුගේ තමන්ගේ වැරද්ද කපටි සූදුවන්තුවෙක්, සටකපට සූදුවන්තුවෙක් පස ඇටේ එහෙම නැත්නම් දාදු කැටය තමන් පරදින්න යනකොට අංග ගන්නවා වගේ. ඔන්න බුදුරජාණන් වහන්සේ දෙන උපමා. ඒක බොහොම ගැළපෙනවා. ඒ වගේම අතීත සිංහල කවියන් පවා මේ කාරණේ තවත් විදිහකට දැක්ුවා. තමන්ගේ වර්ධ පෙනෙන්නේ නැtei. අනුන්ගේ වර්ධ නම් බොහොම පහසුවෙන් පෙනෙනමයි. ඊළඟට ප්‍රශ්නයක් හැටියට අහනවා මොකද මේ S2ට පිටින් තියෙන නහය පේන්නේ නමුත් Taman නොපෙනෙන්නේ. ඇස් දෙකට බැහැරින් තියෙන නහය පේනවා. Tamanව පෙනෙන්නේ නැහැ. ඒකොට Tamanම පෙනෙන්න පෙනෙන ක්‍රමයක්ත් තියෙනවද? ඇස් දෙකේ අපි හිතමු පොඩි ආබාධයක්, තුවාලයක් මොකක් හරි කරදරයක් තියෙනවා කියලා කොහොමද අපි බලන්නේ? කණ්ණාඩියක්. කණ්ණාඩියක් ඕන. මෙන්න මේ කණ්ණාඩිය උපමාව තමයි බුදුරජාණන් වහන්සේ අර පොඩි රාහුල් හාමුදුරන්ට දුන්නේ මෙන්න මේ ප්‍රත්‍යවේක්ෂා කියන වචනය. ආපසු හැරී බැලීම කියන වචනය. දැන් මෙතන අත්නෝ අවේක්ෂේය තමා දෙසාම බලනවා කියන එක හඳුන්වන්නේ තමා දෙසම බලන්න නම් යමක් අවශ්‍ය වෙනවා. කණ්ණාඩියක් අවශ්‍ය වෙනවා. එතකොට අන්න ඒ උපමාවෙන් බුදුරජාන් වහන්සේ ඊළඟට අතීතයේත් අනාගතයේත් වර්තමානයේත් සියලුම ශ්‍රමණ බ්‍රාහ්මණීන් තමන්ගේ වැරදි හරි ගස්සගත්තු හැටි දක්වන ඒ ධර්ම න්‍යාය පිළිබඳ පුදුම දේශනාවක් දේශනා කරලා තියෙනවා. මේ පින්නතුන් වෙනත් අහලත් ඇති යම් කිසි ප්‍රමාණයකට. දැන් මෙතෙන්දිත් ඒකට අදාළ නිසා අපි මතුල ගනිමු. බුදුරජාණන් වහන්සේක පාඩම ඇහුවා රාහුල මොකකටද මේ කණ්ණාඩිය මොකකටද කියලා. ප්‍රත්‍යවේක්ෂා කිරීම පිණිසයි. ප්‍රත්‍යවේක්ෂා කිරීම කියලා කියන්නේ ආපසු හැරීම පිණිසයි. ආපසු හැරී බැලීම පිණිසයි. ආපසු හැරී බලන්නේ මොකද? මොකටද? තමන්ගේ තියෙන අඩුපාඩුවක් සකස් කරගන්නයි. ඒක මේ පින්නතුන හොඳට දන්න. ඔය කණ්ණාඩිය දිහා බලන්නේ පාරට බහින්න කලින් ලස්සනට මූණ තියනවාද ඇඳුම් පැළඳුම් හරියට තියනවාද කියලා දැක ගන්න. මේ විදිහේ අවස්ථාවවලදී සමහරුන්ගේ මුළු ශරීරෙම පේන කණ්ණාඩියක් තියෙන. ඉතින් ඒ ඒ කණ්ණාඩියකින් ගන්න ප්‍රයෝජනයයි. ඉතින් ඒකම බුදුරජාණන් වහන්සේ මෙතන යොදා ගන්නවා. ඒ විදිහේ කණ්ණාඩියක් අපේ හිත ඇතුලේත් තියෙනවා. අපේ මේ හිතට අදාළ ඒ චෛතසිකයන් අතර යම්කිසි ශක්තියක් තියෙනවා අපට ආපසු හැරී බලන්න. මිනිස්යා තුල ඒක වැඩියෙන් තියෙනවා. තිරසනාට නැති පමණට. ඒකයි අපි උපකාර කරගන්න. අන්න පච්චවෙක්කන කියලා කියන්නේ ආපසු හැරී බැලීම් ශක්තිය. ඉතින් ඒක උපකාර කරගෙන ඊළඟ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා රාහුල හාමුදුරන්ට අනුශාසනයක් වශයෙන් රාහුල ඔබ නුඹ යම් කයින් යම් කටයුත්තක් කරනවා නම් කර්මයක් කරනවා නම් ඒ කරන්න කලින්ම මේ කරන වැඩෙන් තමන්ගේ පරිහානියට මේ කරන වැඩේ තමාගේ පරිහානියට එහෙම නැත්නම් තමන්ගේ කරදරයකට හේතු වෙනවද අනුන්ට හිංසා පිණිස හේතු වෙනවද දෙපක්ෂයේම හිංසාවට පිණිස හේතු වෙනවද ඒ වගේම ඒක අකුසල දෙයක්ද කියලා හිතලා බලලා එහෙමනම් එහෙමනම් ඒක කිසිසේත් නොකළ යුතුයි නුවණින් කල්පනා කරන කරන්න කලින් ඊළඟට යම්කිසි විදියකින් ඒක තමන්ගේ හිංසාවටවත් අනුන්ගේ හිංසාවටවත් දෙපක්ෂයේම හිංසාවටවත් හේතු වෙන්නේ නැත්නම් ඒක කුසල කර්මයක් නම් ඒක කරනවා. ඒක කළ යුතුයි. ඒකට නොකළ යුතු දේ කළ යුතු දේ එතන බුදුරජාන් වහන්සේ පළමු මට්ටමින් පෙන්වුවා. නමුත් සැතැම් අවස්ථාවල අපිට වැඩේ කරන්න කලින් ඒක තීරණය කරගන්න අමාරුයි. එහෙම වැඩක් තියෙනවා. මේකේ තියෙන ආදීනෝ පක්ෂය වැටෙන්නේ සමහර විට වැඩේ ටිකක් දුර ගියාම. අපිට එච්චර ශක්තියක් නැති නිසා. දැන් මූණේ කීප සැරයක් බලන්නේ දාපු සුවඳ හෑන්ඩ් පවුඩර් හරියට ඇද්ද මදිද කියලා බලන්න ඒකනේ. අය අඩුපාඩු තියෙනවා නම් ඊළඟ සැරෙත් බලන්න වෙනවා. ඉතින් අන්න ඒ වගේ මෙතනත් දෙවෙනුවන් ඊළාට බුදුරජාණන් හස් දක්වනවා. කරන අතරෙත් ඒ වැඩේ කරන අතරෙත් ඒත් ප්‍රත්‍යවේක්ෂා කරන්න. ආපසු හැරි බලන්න හිත දිහා. මේ කරගෙන යන වැඩේ තමාගේ හිංසාවටත් අනුන්ගේ හිංසත් දෙපක්ෂයේම හිංසාවටත් හේතු වෙනවද කියලා එහෙම සල්කලා බලන්න. ඒක එහෙම වෙනවනම් එතනම නවත්තන්න. එයින් ඒ වැඩේ එතනම නතර කරන්න. යම් කිසි විදියකින් කරගෙන යනකොට හිතෙනවා නම් එහෙම වැරදි නෑ හොඳ එකක් කියලා. අන්න එතකොට එහෙනම් කරගෙන යන්න. ඔන්න ඒ වමනක් නෙවෙයි. තුන්වෙනි අවස්ථාව. වැඩේ කළා ඉවර වුණා. කළා ඉවර වුණාම සමහර විට පේන්න පුළුවන් කලිනුත් අර අවස්ථා දෙකේම නොපෙනිච්ච වැරදි. ඉතින් ඒක නිසා තුන්වෙනි වත් දක්වන බුදුරජාණන් වහන්සේ කරලා ඉවර වෙලා කල්පනා කරලා බලනවා. මම මේ කරපු වැඩේ මගේ හිංසාවට, මගේ පරිහානියට හේතු වෙනවද? අනුන්ගේ හිංසාවකට හේතු වෙනවද? දෙපක්ෂයේම හිංසාවට හේතු වෙනවද? කියලා එහෙම සලකලා බලලා එහෙනම් දැන් ඉතින් කරලා ඉවරයි. කරලා ඉවර නමුත් ඒ දැන් කරන්න තියෙන්නේ ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේට හෝ අනිත් සබ්‍රහ්මචාරීන් වහන්සේලාට හෝ ඒක කියලා වැරද්ද මේ මගේ මේ අතේ නොදැනුවත්කම මගේ මෝඩකම නිසා මෙහෙම දෙයක් සිද්ධ වුණා කියලා වැරද්ද ප්‍රකාශ කරලා ආයති සංවරය කියලා කියන නැවත හික්මීමට අදිෂ්ඨාන කරගන්නවා. හිම්මතු මං කරන්නේ නැති. ඒ වගේම ඒක කළා ඉවර වෙලා බලනකොට තමන්ගේ හිංසාවටත් අනුන්ගේ හිංසාවටත් හේතු වෙන්නේ ඒක දෙපක්ෂයේම යහපතටයි හේතු වෙන්නේ කියලා තේරෙනවා නම් එහෙනම් ඒ ප්‍රීති ප්‍රමෝදයෙන් මං හොඳ වැඩක් කළා කියලා ප්‍රීති ප්‍රමෝදයෙන්ම රෑ දවල් හොඳින් හික්මෙමින් ජීවත් වෙන්න කියලාන්නේ බුදුරජාණන් වහන්සේ එකාය කර්ම ගැන ප්‍රකාශ කළා. ඒ න්‍යායෙන්ම වාක් කර්ම පිළිබඳවත් වචනෙන් කරන වැඩ පිළිබඳවත් මේ කතා කරන්න මේ කියන වචනය තුලින් Tamanට හිංසාවක් වෙනවද අනුන්ට හිංසාවක් වෙනවද දෙපක්ෂයේම හිංසාවක් වෙනවද කියලා හිතලා බලනවා කරගෙන යන අතරෙත් හිතලා බලලා ඒ විදිහට නම් අර කියාපු ආකාරයට නුසුදුසු එකක් නම් එතන නවත්වනවා නැත්නම් කරගෙන යනවා ඊළඟට කරගෙන යන අතරෙත් යම් ආකාරයකින් තේරුනොත් එතනම නවත්වනවා ඒක නොකර හරිනවා ওই විදිහට වාක් කර්ම පිළිබඳව. මනස් කර්ම පිළිබඳවත් එහෙමයි. මනස් කර්ම පිළිබඳව නම් කියන්නේ ඒ විදිහේ தත්වයක් තිබෙනවා නම් කළා ඉවර වෙලා ප්‍රත්‍යවේක්ෂා කරනකොට තමන් ඒ කියන්නේ හිතවිල්ල. තමන් යම් කිසි කාරණයක් පිළිබඳව හිතනවා. ඒ හිතාගෙන යන එක හිත හිත පළවෙනි හිතවිල්ල ඇවිල්ලා ඒ හිතන අවස්ථාවේ ඒක දෝෂි පේන්නේ නැහැ. හිතවිල්ල ටිකක් දුර ගිහිල්ලා සමහර විට පේන්න පුළුවන්. එතකොට අර කිව්ව විදිහට ඒ හිතවිල්ල නතර කරනවා. හොඳ හිතවිල්ලක් නම් දිගට ගෙන යනවා. ඔක්කොම ඒ සෑහෙන දුරක් ගියාට පස්සේ Tamanට තේරෙනවා නම් මේ අකුසල සිතක් කියලා. එතෙන්දි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ඒ පිළිබඳ පිළිකුලක් ඇති කරගන්න. කාටවත් කියන්න දෙයක් නැහැ එතන. ඒක ගැන පිළිකුලක් එපාකමක් හිතේ ඇති කරගන්න තවත් ඒ හිතවිල්ල ඇති නොවන ආකාරයට. හොඳ හිතවිල්ලක් නම් අර විදියට ඒක ප්‍රීතියක් සතුටින් තමන්ගේ ඒ ශික්ෂාව ඉදිරියට ගෙනියන්න. ඔන්න ඔය ක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ওই විදියට කාය කර්ම, වාක් කර්ම, මනක් කර්ම පිළිබඳව අවස්ථා තුනක කරන්න කලින් කරන අතරේ කළාට පසුව ක්‍රමානුකූලව විධිමත්ව ප්‍රත්‍යවේක්ෂා කිරීම තුලින් තමයි අතීතයේ යම් ශ්‍රමණ බ්‍රාහ්මණීන් තමන්ගේ කාය වාක් මනෝ කර්ම පිරිසුදු කරගත්තා නම් අනාගතයේ යම් ශ්‍රමණ බ්‍රාහ්මණීන් තමන්ගේ කාය වාක් මනෝ කර්ම පිරිසුදු කරගත්තා නම් වර්තමානයේ ශ්‍රමණ බ්‍රාහ්මණීන් කරනවා නම් ඒක ඒ කරන්නේ මෙන්න මේ ආකාරයට කියලා බුදුරජාණන් වහන්සේ ඒ වටිනා ධර්ම න්‍යාය ලෝකයට හඳුන්වා දුන්නේ. ඉතින් ඒ අනුවයි අපිට හිතා ගන්න තියෙන්නේ සම්බුද්ධ ශාසනය ඇතුළතින් ආරක්ෂා කර ගැනීම සඳහා අපිට කරන්න තියෙන්නේ මොකක්ද කියලා. අර ඊළඟට අනිත් පැත්ත අපි හිතලා බලමු. දැන් අර උපාසිකාව අරතරන් අපි කලින් සඳහන් කළ ආකාරයට වටිනා පින්කමක් කළා. අතිශයින් දුර්ලභ බුද්ධෝත්පාද කාලයක බුද්ධ දේශනාවට කන් යොමු කරනවා වෙනුවට අර ආජීවකයාගේ අසભ્ય වචන කුණුහරුප ඒවට හිත යෙදුවේ. ඒක නිසා හිත එකඟ කරගන්න බැරි වුණා. යම් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ඒක පෙන්වලා දුන්නා නම් අන්න ඒ අවස්ථාවේදී දේශනානුසාරයෙන්, ඒ කියන්නේ දේශනානුසාරයෙන් හිත යවන්නේ නැතුව ආමාර්ගඵල අවබෝධයක් කරන්න බෑ. ඉතින් ඒක පිළිබඳවත් වැදගත් කාරණයක් තිබෙනවා. දැන් අර ආජීවකයාගේ ශ්‍රාවකාවක් හැටියට හිටපු ඒ උපාසිකාව මුල් අවස්ථාවේදී අර විදියට වික්ෂිප්තව සිටියත් බුදුරජාන් වහන්සේගේ අවවාදී උපදේශය අනුව අවස්ථානුකූලව සිත සකස් කරගත්තු නිසා මාර්ගඵල අවබෝධයක් ලැබුවා. ධර්ම ශ්‍රවණ මාත්‍රයෙන්ම මාර්ගඵල ලබනවාද කියන එකත් බොහෝ දිනාට ගැටලුවක් වෙච්ච යුගයක් ඒ පිළිබඳවත් යමක් කියනවා නම් බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා විමුක්තායතන කියලා. සිතේ විමුක්තිය ඇති වෙන අවස්ථා පහක්. ඒක දක්වන්නේ මෙහිමයි. ශාස්ත්‍රුන් වහන්සේ හෝ උන්වහන්සේගේ ශ්‍රාවකෙක් හෝ ධර්මයේ දේශනා කරන අතරේ ඒ පිළිබඳව නර අපි කලින් සඳහන් කළ ආකාරයට මේ ධර්මයෙන් මට වැඩක් ඇත කියලා ඒ පිළිබඳව මෙනෙහි කරමින් මුළු සිතම ඒකට යොදාගෙන ධර්මයේ ශ්‍රවණය කළ යුතුය. ඒ එතකොට ඒ ධර්මයේ යම් එතන කියනවා අත්ථපටි සංවේදීච හෝති ධම්මපටි සංවේදීච. ඒ කියන දෙහි අර්ථයත් වැටහෙනවා. ඒ අර්ථය තුල තිබෙන ධර්මයක් වැටහෙනවා. ඒක වැදගත් දෙයක්. ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. කියන දේ අර්ථයත් ඒ අර්ථය අනුව පෙන්눔 කරන ධර්මයක්. ඒ දෙකම තේරුම් ගන්න. ඒක විඳින්න ඕනේ. ඒක වින්දනයක්. අත්ථ පටිසංවේදී ධම්ම පටිසංවේදී. ඒක වින්දනයක් කරගන්න නම් හොඳ සමාධි හිතක් තියෙන්න ඕන. බුද්ධ දේශනාව අනු අනුසාසර අනුසාරයෙන් බුදුරජාණන් වහන්සේ හමුවේ ඒ බුදුන්වහන්සේගේ දේශනා විලාසයක් උන්වහන්සේගේ ඒ අනිකුත් ඒ සියලු බුද්ධ ශක්තියත් නිසා ඒ ආසන අවස්ථාවෙම සිත එක්තැන් වෙනවා. ඒ සමාධියක් එතනම බුද්ධානුස්සති වශයෙන් සමහර විට සමාධියක් වෙනවා. ඒ සමාධිමත් සිතින් ධර්මය අහනකොට ධර්මය කියන දේ අර්ථයත් වැටහෙනවා. ඒ තුල තියෙන ධර්මයත් වැටහෙනවා. අත්ත පටිසංවේදේච ධම්ම පටිසංවේදී. මේ විදිහට අර්ථ පටිසංවේදීව ධම්ම පටිසංවේදීව අහනකොට ඇතුළතින් ප්‍රමෝදයක් ඇති වෙනවා. ප්‍රමෝදය කියලා කියන්නේ දැඩි ප්‍රීතියක්. එතකොට ඒක පිට ළඟ ඉන්න කෙනාට කියන්න යන්නේ නෑ. ඒක සංසිඳවාගෙන ප්‍රීතිය බවට හරවන. ප්‍රමෝදය ප්‍රීතිය ඒ අතර සුළු වෙනසයි තියෙන්නේ. ඒ ප්‍රමෝදය ප්‍රීතියක් බවට සියුම් ප්‍රීතියක් බවට පත් කරගන්නවා. සිත ප්‍රීතිමත් වුනහම බහැරින් ආයිත් පිටතින් ඇහෙන සින්දුවකටවත් හිත යවන්නේ නැහැ. ඇතුළතින්ම ප්‍රීතිය තියෙනවනේ. එතකොට ඒ නිසාම කයත් සිතත් සංසුන් වෙනවා. ඒ සංසුන් බව තුල කයේ 아무තු සැපයක්. 아무තුම වෙනදා නොවින්ද සංසුන් සැපයක් විඳිනවා. ඒ සැපය තුලයි හිත සමාධිමත් වෙන්නේ. ඒ සමාධිය තුලින් ඊළඟට අවබෝධය වෙන. ඔහොමයි මාර්ගඵල අවබෝධය පිළිබඳ පළමු පියවර හැටියට දක්වන්නේ. එතකොට ධර්ම ශ්‍රවණය කරනකොටත් මාර්ගඵල අවබෝධය ලැබිය හැකි බව පොතපතේ සඳහන් වෙනවා. නමුත් ඒ එකක් පමණයි. ඔන්න ඊළඟට දෙවෙනි එක දක්වනවා. යම්කිසි ශ්‍රාවකෙක් අර කියාපු විදියට ධර්මයට කන් දෙනව නෙවෙයි. ධර්මයේ දේශනා කරනවා. ධර්මයේ දේශනා කරනවා. නමුත් ධර්මයේ දේශනා කරන අතරෙත් ඒ දේශකයා ධර්මයේ කියන අර්ථයත් ඒ තුල තියෙන ධර්මයක් වින්දනය කරමින් මෙනෙහි කරමින් දේශනා කරනකොට අන්න අර තමා තමා තුලින්ම මෙතෙක් සමහරට නොලැබූ දෙයක් වෙන්න පුළුවන්. නමුත් මාර්ගඵල අවබෝධයක් ලබනවා. ඒක අපි උපමාවකට කියනවා නම් ওই සමහර ගෙදරවල් වල අමුත් එක් එනවයි කියලා අහන්න ලැබුණාම හොඳ හොඳ ආහාර සූදානම් කරනවා. ඉතින් අමුත්ත විතරක් නෙවෙයි ඒක භුක්ති විඳින්නේ. ඒත් එක සමහර විට තමනුත් භුක්ති විඳිනවා. ඒ වගේ දේශකෙක් මේ ධර්මය අර්ථයත් තේරුම් අරගෙන ඒ ධර්මයත් පින්දනය කරමින් දේශනා කරනකොට ශ්‍රාවකයන්ට පමණක් නෙවෙයි දේශකයටත් මාර්ගඵල අවබෝධය ලැබෙන. බඳු අවස්ථා කොතිකුත් ධර්මයේ සඳහන් වෙනවා. මහා ආශ්චර්යමත් දේවල්. ඒ ආශ්චර්ය වෙන වෙන දෙයකින් නෙවෙයි වෙන 아무තු ප්‍රාතිහාරයකින් නෙවෙයි. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ දක්වපු ධර්ම න්‍යාය අනුවයි. ධර්ම ශ්‍රවණය කරනවා වගේම ධර්ම දේශනාවත් ඒ විදිහට කෙරෙනවා නම් මෙතෙක් නොවැටහුණු ධර්ම කාරණා ඒ දේශනා කරන අවස්ථාවේදී වැටහෙන්න පුළුවන්. ඒකයි ඒ ධර්ම දේශකයාටත් ඒ විදිහට අවස්ථාවක් ඇති බව ප්‍රකාශ කළේ. ඊළඟට තුන්වෙනුව දක්වනවා. ඇතම් කෙනෙකුට ධර්මයේ සවිස්තරව සත්‍යයනා කරන අවස්ථාවෙත් අර විදිහේ මාර්ගඵල අවබෝධයක් සිද්ධ වෙන්න පුළුවන් බව. සත්‍යයනාව කිරීමේදී සිත බහැරට යන්නේ නැහැ. සිත අවදිමත්. විශේෂයෙන්ම සත්‍යයනාව තියෙන්නේ තීන මිද්ද කියලා කියන ඒ නිදිමත නැති කරගන්න. තමන් කටහඬ හඬ නගලා කියනකොට තමන් අවදිමත් වෙනවා. තමන්ගේ කනට ඒක ඇහෙනවා. කනට ඇහෙනවා වගේම හිතටත් ඒක වැදෙනවනම් බාහිර තියෙන දේවල් වලට හිත යවන්නේ නැතුව. අන්නේ අවස්ථාවෙත් පුළුවන් අත්පටි සංවේදී ධම්මපටි සංවේදී කියපු ආකාරයට ඒ සත්‍යයනට අඩංගු ධර්ම කොටාශය තුල තියෙන ගැඹුරු අදහස් වඩාත් හිතට කාවද්ද ගන්න. ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන්ම පටිසංවේදී කියලා කියන එක වින්දනයක් බවට පත් කරගන්න. අන්නේ බඳු අවස්ථාවේ ඇතුළතින්ම ඒ සත්‍යඥානා කරන අවස්ථාවෙම අර කියාපු විදිහටම ප්‍රමෝදයක් ඇති වෙලා ඒක ප්‍රීතියක් බවට පත් කරගෙන එයින් කය කාය පස්සද්දි චිත්ත පස්සද්දි කියලා කියන කයෙත් සිතෙත් සැහැල්ලු බව ඇති කරගෙන ඊළඟට එතකොට ඒක තුල ඊළඟට දේශනාව ඒ කරන සත්‍යඥානට අදාළ කොට ධර්ම කොටස යම් ආකාරයකින් නිවනට නැඹුරු එකක් නම් ඒ තුලින්ම මාර්ගඵල අවබෝධයක් කරන්න පුළුවන්. මේ තුන්වෙනි අවස්ථාව. ඒ වගේ ඊළඟට හතර වෙනුවක් දක්වනවා. තවත් යම් කිසි කෙනෙක් Taman අසා තිබෙන ඉගෙනගෙන තිබෙන යම් කිසි ධර්ම කොටාසියක් මනසින් හිතෙන් ඒ ගැන හිත යොදනවා. ඒ ගැන හිත යොදනවා මෙනෙහි කරනවා. ඒ ගැන විමසලා හිතින් විමසලා බලනවා නැමත නැමතත්. එහෙම විමසලා බලනකොට ගැඹුරින් ගැඹුරට යනවා. ධර්ම කොටාශය තුල අමුතු සමාධියකට වගේපත් වෙනවා. අන්න එතෙන්දී අර්ථ සංවේදී ධම්මපටිසංවේදී වගේ ඒ මෙතෙක් ඉගෙනගෙන තිබුණු ධර්ම කොටාසය ප්‍රත්‍යක්ෂයක් බවට පත් වෙනවා. අර කියාපු සමාධි අවස්ථාවල් ඇවිල්ලා අන්න එතන එතකොටත් පුළුවන් බව දක්වනවා මාර්ගඵල අවබෝධය. පස්වෙනිව දක්වන එක තමයි බොහෝ විට බුදුරජාන් වහන්සේ අවසාන වශයෙන් දක්වන්නේ සාමාන්‍ය රීතියයි. වැදගත්ම දෙයයි. මෙතෙන්දිත් පස් වෙනුව දක්වන්නේ අපි දැන් කවුරුත් ප්‍රකාශ කරන ආකාරයට කතා කරන ආකාරයට කමටහනක් කියන ඔය අපි දැන් ව්‍යවහාරයේ දෙන යම්කිසි සමාධි නිමිත්තක් Tamanට උහුරු සමාධි නිමිත්තක් මෙනෙහි කරනවා Taman හොඳට වඩලා තියෙන සමාධි නිමිත්තක හිත යොදනවා ඒ සමාධි නිමිත්ත ආශ්‍රයෙන් සමාධිය වගේම ඒක ප්‍රඥාවට ප්‍රඥාවට යොමු කරනවා ඒ සමාධියෙන් ප්‍රඥාවට හිත යොමු කරන අවස්ථාවේ ඒත් පුළුවන් මාර්ගඵල අවබෝධය ඔන්න බුදුරජාණන් වහන්සේ විමුක්ත ආයතන පහක් දක්වලා තිබෙනවා. ඒ න්‍යාය අපි කාටත් ප්‍රයෝජනවත්. අපි දැන් කොතිබුත් බණ අහනවා. බණ දෙසනවා. ඊළඟට සත්‍යයනා කරනවා. ඉඳ හිටලා ධර්මය මෙනෙහි කරනවා. ඉගෙනගත්තු දේවල් විභාග පාස් කරන්නම්. ඉතින් කරනවා නම් එතකොට ඕවා ලැබෙන්නේ නැහැ. විභාග පාස් කරන අදහසින් නෙවෙයි ලෝකයේ තියෙන උසස්ම විභාග පාස් කළා උපාධි ලැබීමට නෙවෙයි උපදීවත් කරන්න අදහසින් කරනවා. ලෝකේ තියෙන ලොකුම විභාග හතර පාස් කරලා උපාධියක් ලැබෙන වෙනුවට උපදි පටිනිස්සග්ග කියලා කියන පංච උපාදානස්කන්ධය අතහරින අදහසින් ඒ තමන් උගිනගත්තු ධර්ම කොටාසය අර විදිහට මෙනෙහි කරනවනම් අන්න එතකොටත් පුළුවන්. ඉතින් ඊළඟට අර දැන් සාමාන්‍ය රීතිය නිසා තමයි අපිට අර විදිහට දියුණු මනසක් බොහෝ විට ඒව ආරක්ෂණික මාර්ගඵල අවබෝධය සිද්ධ වෙන්නේ. සංසාරයේ දීර්ඝ කාලයක් පාරමී වඩාපු අයයි ඒ බඳු අය අනිත් අයට අඳුර ගන්න අමාරුයි. බුදු ඇසටයි අහුවෙන්නේ. ආසයානුසය ඥාන ආදී වශයෙන් බුදුරජාන් වහන්සේගේ විශේෂ අසාධාරණ ඥාන දෙන ෂඩ් අසාධාරණ අනිත් ශ්‍රාවකයන්ට පොදු නැති නිසා ඒවට අසාධාරණ ඥාන කියලා කියන්නේ. මේ කාලේ කියන සාධාරණ අර්ථය නෙවෙයි. බුදුරජාන් වහන්සේට තියෙන මේ විශේෂ ඥාන ශක්තිය මහා කරුණා සමාපatti ආසයානුසය ඥාන විදිහට ඒ සත්වයින්ගේ ශක්තියින් පිළිබඳ අවබෝධ තියෙනවා. ඒ යොදාගෙන බුදුරජාන් වහන්සේ දේශනා කරනකොට අර ක්ෂණික මාර්ගඵල අවබෝධය සිදු වුණ බව බොහෝ විට සඳහන් වෙනවා. නමුත් ඒක හැමදාම නොවෙන්න පුළුවන්. හැම තැනකම ඒක සිදු නොවෙන්න පුළුවන්. එහෙම ශක්තියක් ඇති කරගෙන ආවත් ඒවා මතුවෙන අවස්ථාව හරියට පේන්නේ බුදු ඇසටයි. ඒක නිසා මෙවැනි යුගයක විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණ මාත්‍රයෙන්ම එය ලැබෙයි කියන ඒ ප්‍රාර්ථනාව බලාපොරොත්තුව ඇති කරගන්නේ නැතුව කල යුත්තේ කල යුතුයි. කළ යුත්තේ යෙදිය යුතුයි. මොකද්ද? අර කියාපු කමඨහන. කමඨහන කියන වචනේ පවා කර්මස්ථාන කියන වචනේ පවා අපි බොහෝ විට මේ යුගයට ගැලපෙන ආකාරයට කර්ම කියන්නේ වැඩ නිසා, ඨාන කියන්නේ තැන නිසා ආධ්‍යාත්මික වැඩපොළ නමින් හඳුන්වනවා. අන්න එහෙම යම් කිසි කෙනෙක් ආධ්‍යාත්මික වැඩපොළක් බාරගෙන කමඨහනක් හැටියට නිරන්තරයෙන් ඒකේ නිරත වෙලා විවේක අවස්ථාවලදී විවේක ලැබෙන විවේක ලබාගෙන හරි එහෙම අන්න එතකොටත් අර කියාපු ක්‍රමක්‍රමයෙන් අර කියාපු අත්පටි සංවේදී ධම්මපටි සංවේදී ආදී වශයෙන් ධර්ම කොටාජේ වඩා වඩා ගැඹුරට වැටෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මුලදී නීරස කර්මස්ථානේ පිළිබඳව ඒ නීරස වෙන්නේ කමඨහන Tamanට හිතට නාලෙන නිසායි. අතීතයේ සඳහන් වෙන කම්මට්ඨානේ චිත්තීකාරංකත්ව කර්මස්ථානේ කෙරෙහි ලොකු ගෞරවයක් ඇති කර ගන්නට ඕන. ශාස්ත්‍ර ගෞරවය වගේ දෙයක්. මේ කර්මස්ථානේ මම මේ මේ මේ බලාපොරොත්තු වෙන කටයුතු ඉෂ්ට කරගන්නවා කියලා නැත්නම් දෙගිඩියාවක් ඇති වෙනවා. එතකොට එහෙම ඒ කර්මස්ථානයක් ලබාගෙන ඒක අනුව ඊළඟට ක්‍රමානුකූලව යම් සමත මට්ටමක් ඇති කරගෙන සිත සමාධිමත් වීම කියලා කියන්නේ අපි කවුරුත් දන්නවා අර සිතේ ශක්තිය අවුරාලන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුකුච්ච විචිකිච්ඡා කියලා කියන සිතේ ශක්තිය ඇදගෙන යන ඒවා ඉවත් කිරීමයි తాවකාලිකව හරි එතකොට මේ කාමසිතුවිලි, ද්වේෂසිතුවිලි, නිදිමත අලස ගති, සැක කුකුස්, නොසන්සුන් ගති, පසුතැවිලි, සැක කුකුස් ආදිය සංසිඳුවාගෙන කමඨහනේ සිට තැන්පත් වෙන අවස්ථාවේදී තමයි සමාධිමත් වෙනවා කියලා කියන්නේ සමාධි ඒකාග්‍ර වීම. ඒකාග්‍ර වුණා අවස්ථාවේදී යම්කිසි විදිහට විදර්ශනාවට නැඹුරු ත්‍රිලක්ෂණයට අදාළ ඒ ශක්තිය ඇතුළේ වෙදලා තියෙනව නම් අර සමාධිය තුලින්ම එහෙම නැත්නම් සමාධියෙන් නැගිටලා කෙනෙකුට පුළුවන් මාර්ගඵල අවබෝධ කරගන්න. අන්න ඒ ටිකයි එතකොට අවසාන වශයෙන් දැක්වෙන්නේ. Taman වඩාගත්තු සමාධි මිත්‍යක් උපකාර කරගෙන ඒ නිවන් නිවනේ හැටියට අපි සඳහන් කරන ඒ අර තුඹුවේ ප්‍රත්‍යක්ෂය Tamanට ළඟා කරගන්න පුළුවන්. අපි එතකොට සම්බුද්ධ ශාසනය රැක ගන්නවා කියලා කියන්නේ අර විදිහට කෑකෝ ගහමින් කරන දෙයක් හැටියට නොවේ. දැන් අර ආජීවකයට ගේ ඇතුලේ ඉඳලා පිටට යන්න සිද්ධ වුණා. අර ඒ අවස්ථාවේ ශක්තිමත්ව අසල් වාසීන් එහෙම කටයුතු කළ නිසා. නමුත් අනිත් අපි කියාපු අර පිරුල ප්‍රස්තාව පිරුල සම්බන්ධ උපමා කතාවේදී අර වෙලෙන්ද ගේ ආරක්ෂාවට දුන ගේ පොල්ලත් අරගෙන එළියට ගියා. අර සතාගේ පිටට ගහන්න. එතකොට හොරුන්ට ඉබේටම දොර ඇරුණා. අන්න එහෙම තත්ත්ව අපේ ශාසනය තුදා වෙන්න පුළුවන් අදූරදර්ශී ක්‍රියාමාර්ග ගත්තොත් ශාසනය ආය කරන අදහසයි. ඒ වෙනුවට අපි කල්පනා කරන්න තියෙන්නේ බුදුරජාන් වහන්සේ ක්ෂණ සම්පත්තිය පිළිබඳව කියාපු කාරණා අපි නිරන්තරයෙන් හිතා ගන්න ඕන. ඒක මේ පින්නතුන් අහලා තියෙනවා. ඔය ලුවැඩ සංගරාවාදී තියෙන්නේ අඳුරෙහි අසුලම මිදිනට දුරදී විදුලිය පැහැ වැරදුනහොත් වරදී විදුලිය වන් මේ කයලත් ඇනිදී සිදුනකොලොත් මතු සගමක් වරදී. ඒ පැරණි උපමාවක් අතීතයේ දුනු ආයන්ගේ දක්ෂතාව මනින්න ඝන අන්ධකාර රාත්‍රියක විදුලි කොටනකම් බලාගෙන ඉන්නවා දුන්නට ඊතලයේ තියාගෙන විදුලි කොටන වෙලාව ඊළඟට අනිත් පැත්තෙන් තියෙන අස්වලෝමයක් සෑහෙන දුරකින් තමන්ගේ දක්ෂතාව පෙන්눔 කරන්න නම් ඔප්පු කරන්න නම් විභාගයෙන් පාස් වෙන්න නම් අර අස්ලෝම විදින්න ඕන විදුලි කොටන සුළු වෙලාව තුල හිතාගන්න බැරි දෙයක් ඒක නමුත් අන්න ඒ උපමාවයි මෙතෙන්දී බුදු බුද්ධ වචනය අනුව මේ කියන්නේ අඳුරෙහි අස්නම විදිනට දුරදී විදුලිය පැහැ වැරදුනොත් කරදී. විදුලිය පැහැ වැරදුනොත් ඉවරයි. එතකොට විදුලිය ඉනත් දක්වන්නේ විදුලිය වන්නේ කය ලක්තැනදී මේ බුද්ධෝත්පාද කාලයේ මේ ශරීරය නෙමෙයි මෙතන කියන්නේ බුද්ධෝත්පාද කාලයේ ලැබූ මේ ඥානවත් මනුෂ්‍යාත්ම භාවය ක්ෂණ සම්පත්තිය මේක ලබාගත්තු අවස්ථාවේදී සිදු නොකළොත් ඒ කළ යුතු දාන සීල භාවනා වශයෙන් කළ යුතු පින් නොකළොත් මතු සගමොක් වර්ධි ස්වර්ග මොක්ෂ සම්පත්තිය නැති වෙනවා. ඉතින් මේ අදහසම තමයි ඔය බෞද්ධ සංස්කෘත කවීන් ඇතැම් විට ප්‍රකාශ කරනවා. ඒත් කෙනෙකුට සංවේගය ඇති වෙන අන්දමින් රාත්‍රව යථා මේක ඝනාන්ධකාරේ විද්‍යුත් යථා ප්‍රජ්වලති ප්‍රකාශම් බුද්ධානුභාවේන තථා කදාචිත් ලෝකස්ය පුඤ්ඤේෂු මති ක්ෂණං ස්‍යාත් රාත්‍රව යථා මේඝ ගණාන්තකාරය. මේඝ ගණාන්තකාරය තියෙන රාශියක විද්‍යුත් යථා ප්‍රජ්වලිත ප්‍රකාශ නම් මොහොතකට විදුලිය ආලෝකයේ දල්වයිද ඒ විදිහටම ඒවා බුද්ධානුභාවයෙන් තථා කදාති බුද්ධානුභාවයෙන් කියලා කියන්නේ බුදු කෙනෙක් පහළ වීම නිසා බුදු කෙනෙක් පහළ වීමේ ආනුභාවයෙන් ලෝකස්සි පුන්නේෂු මති ක්ෂණංශා ලෝකයාට පින් පිළිබඳව සිතක් මොහොතකට ඇති වෙනවා මොහොතකට ඇති වෙනවා. මේ මොහොතකට ඇති වෙච්ච කරක ගැනීමයි අපිට එතකොට කරන්න තියෙන්නේ. එතකොට අන්න එකම තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ. චිත්තපාදම් පිකෝහං චුන්ද බහුකාරං වදාමි. කෝපන වාදෝ කායින වාචාය අනුවිධේනාසු. මහා චුන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. චුන්ද කුසල ධර්ම පිළිබඳව සිතක් උපදවා ගැනීම පවා බොහෝ වැඩදායකයයි කියලා මම කියමි. ඒ අනුව කයින් වචනයෙන් ක්‍රියාත්මක කිරීම ගැන කවර කතාවද? 아무තුන් කිය යුතුද? එතකොට අපි කල්පනා කරන්න ඕනේ ඒ ඇති වෙච්ච කුසල් සිත රැක ගන්න. එතකොට අර උපාසිකාව ඇති කරගත්තු කුසල් ටික රැක ගන්න බැරි වුණා අර ආජීවිකයා ගැන හිතීමේ. අපිට කරන්න තියෙන්නේ එතකොට අපේ ඇතුළත දියුණුව සඳහා ඇතුළතින් ආරක්ෂා වීම එහෙම නැත්නම් ඇතුළත ශක්තමත් වීම සඳහා මෙන්න මේ ධර්ම මාර්ගයේ යාමයි. කොයි කොයි විදියට අනුම් බැනුම් ආවත් ඉතින් ඒ ඒ ඒ සඳහා මොකද මේ ධර්ම මාර්ගය තුල තියෙන්නේ අර කියාපු ශීල සමාධි ප්‍රඥා කියන ටිකයි. දැන් මේ මහා චුන්ද හාමුදුරන්ටම බුදුරජාන් වහන්සේ ඒකල දේශනාවෙම තවත් ඊ타මාත්ම ගැඹුරු කාරණයක් සඳහන් වෙනවා. බුදුරජාන් වහන්සේ පහළ වුණු කාලේ නිගණ්ඨාදීන් තුල තිබුණ සංකල්පයක් තමයි ලෝකයාට කරන්න බැරි මට්ටමට තමන්ගේ කෙලෙස් ලියා දැමීමේ අදහසින් ලියා දැමීම කියලා කියන්නේ අඩු කිරීමේ අදහසින් යම් යම් දේවල් පරිත්‍යාග අතහැරිනවා. අතහැරගින් අතහැරගෙන ගිහිල්ලා නිගන්ඨින් අන්තිමින් ඇඳපු වස්ත්‍රයත් අතහැරියා. ඒකත් ලොකු හපංකමක් හැටියට හපංකමක් කියන එක නේ. නමුත් ඔවුන්ගේ සංකල්පය අනුව අතහැරීම පිළිබඳ සංකල්පය ඒ විදිහට ඇගත්තේ. ඒ සල්ලේක ප්‍රතිපදාව කියලා ඒක හැඳින්නුවා. මේ සල්ලේක වචනේ බුදුරජාන් වහන්සේත් උපකාර කර ගන්නවා. සල්ලිකති කියලා කියන්නේ ක්‍රමක්‍රමයෙන් ලියලා දානවා. ලියලා දාලවා කියලා කියන්නේ අර දැන් අපි කියන්නේ ලීයක් ටිකෙන් ටිකෙන් ඇහැ දානවා. ඇහැලහැලා දානවා. ඒ වගේ කෙලෙස් ඇහැලා ඇහැලා දාන ක්‍රමයක්. අර තමන්ගේ අවශ්‍යතාවල් ක්‍රමක්‍රමෙන් අඩු කිරීමෙන්. නමුත් බුදුරජාන් වහන්සේ අමුතු සංකල්පයක් ඒ තුලින් ඉදිරිපත් කළා. මේ ශාසනයේ දැන් අර කිව්වොත් නිගණ්ඨ ප්‍රතිපදාව අනුව බැලුවොත් සල්ලේක හැටියට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඔය බොහොම අමාරුවෙන් උත්සාහ කළ වීරය දරලා පංචකාම සම්පත්තියෙන් ඈත් වෙලා ලබා ගන්න ප්‍රථම ධානය, ද්විතීයික ධානය ආදී වශයෙන් මේ ධාන තත්ත්ව නමුත් බුදුරජාණන් වහන්සේ කියන ආර්ය ව්‍යවහාරයට අනුව මේ ධ්‍යාන தত্ত্ব මේ ඒවා සල්ලේක නමින් හඳුන්වන්නේ නැද්ද? ඒවා ditta ධම්ම සුඛ විහාර කියලා කියන මෙලොවම සැප විහෙරණ හැටියටයි බුදුරජාණන් වහන්සේ මේ ධ්‍යාන தত্ত্ব හඳුන්වන්නේ. ඊටත් එහා තිය සමාපatti தত্ত্ব ගැන ප්‍රකාශ කරලා ඊළඟට කියනවා. ඒ සමාපatti ඒවට මම කියන්නේ නැහැ සල්ලේක කියලා. අර නිකන්ට ඉන් යොදන වචන යොදන්නේ නැහැ මම එතන. මම ඒවට කියන්නේ සන්තායේතේ විහාරා සාන්ත විහරණ හැටියට මම ඒව හඳුන්වන්නේ. නමුත් ඔන්න හඳුන්වන මොකද්ද සල්ලේක කියන්නේ? බුදුරජාන් වහන්සේ දක්වන මොකද්ද නියම සල්ලේක කියලා? ඒකමතු සංකල්පයක්. මෙන්න මේ විදිහට ඒක හඳුන්වන්නේ. පරේපාණාතිපාති භවිස් පරේ විහිංසකා භවිස්සanti මයමෙත්ත අවිහිංසකා භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ අනෙක් අය හිංසාවට යෙදුණු කට්ටිය. විහිංසා හිංසාවට මේ යෙදුණු අය වන්නෝය. අනෙක් අය මෙතනත් අර තම ආහාර අනු කතාව තියෙනවා. අනෙක් අය හිංසාවටම යොමු වුණු අයයි. මයමෙත් අවිහිංසකා භවිස්සාමාති සල්ලේකෝ කරන්නේ. අපි අවිහිංසාව පැත්තට යමු. ඒකෙන් සල්ලේකයක් වෙමු. එතකොට වැඩි කොටස කරන්නේ වැඩි පිරිස කරන්නේ හිංසාව. අපි ඒ හිංසාවෙන් හිත මුදාගෙන අවිහිංසක වෙමු. අන්න බුදුරජාණන් වහන්සේ දක්වන 아무තු සල්ලේක සංකල්පය. ඒක තව ටිකක් තේරුයි ඈතට යනකොට. පරිපාණාතිපාති භවිස්සanti. අනෙක් අය ප්‍රාණඝාතයේ දෙන අය. මයමෙත් පාණාතිපාතා පටිවිරතා භවිස්සාමි. අපි ප්‍රාණ ප්‍රාණඝාතයෙන් වෙන් වුණු අය වෙමු. අන්න එතනත් වෙන්වීමක්. රැඳුමෙන් වෙන්වීම නෙවෙයි. නිගණ්ඨයෙන් කිව්වා වගේ. යම්බුරින් මේ සීලාදී ගුණ ධර්ම වලට අන්න ඒක සම්බන්ධ කරපු හල්ලේක පදේ. අන්න ඒ අනුව අපි හිතලා බලනකොට අනිත් අය අර විදිහට විහිංසකයි. අර විදියට පරපණ නසනවා. අර විදියට හොරකම් කරනවා. හොරමැරකම් කරනවා. කඩා නානාවිද දාමරිකකම් කරනවා. ඒ ඇත් එක තරගෙට අපිත් කරන්න ගියොත් ශාසනය රැගෙනව වෙනුවට ශාසනය පරිහානියයි වෙන්නේ. ඒ කරන්නම් වාලි කරන්න ගියොත් එයා කඩා වඩා ගන්න විනාශ කරනවා අපිත් ඒක කරනවා. එතෙන් තියන්න කල්ලික ප්‍රතිපදා බුදුරජාණන් ප්‍රකාශ කළා. ඒකට ප්‍රතිවිරුද්ධ දෙයක් ලෝකයා කරන දෙයකට ප්‍රතිවිරුද්ධ දෙයක් මෙතන යන්නේ. බහුතරය කරන්නේ අරකයි. අපි මේ මෙහිලා මෙන්න මේ විදිහට හික්මෙමු. ඔන්න එතකොට එයිනොත් අපිට හිත යමක් ගන්න පුළුවන්. සංඝයා වහන්සේලා දේශනා කර නමුත් මේ හුඟක් දේශනා පොදුවේ හැම කෙනෙකුටම යම් යම් ප්‍රමාණයට පිළිපදින්න පුළුවන් බව මේ අවස්ථාව ගැන හිතලා බැලුවා. දැන් මේ පින්නතුන් සීලයක් සමාදන් වෙලා ඒ වෙනුවෙන් පේවිලා ඉන්න අවස්ථාවේ එදිනදා ගෙදර දොරවල් වල යම් ප්‍රශ්න කර අවස්ථාවල් පැන නැගුණාම ක්‍රියා කරන විදියට මේ අවස්ථාවේ කරන්න මේ සිතුන් මේ පින්නතුන්ගේ සිත යොමු වෙන්නේ නෑ නේද? මොකද පාණාතිපාතා වේරමණී කියලා තදින් කියලා තියෙනවා. අදින්නාදානා වේරමණී කියලා තියෙනවා. ওই විදිහට වේරමණී කියන වචනය අපි අර නිතර කියන්නේ ඒක ටිකක් බර දාලා කියන්න කියලා. ඒයින් වෙන්වීම කියන අදහස හිතට දාගෙන තියෙනවා. ඒ ඒ අදහස වෙන්වීම කියන අදහස තුලින් නම් අපි ආරක්ෂා වෙනවා. සල්ලේක ප්‍රතිපදාවන් ශීලයට ලං කළ බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නා. ඉතින් අර ධාන තත්ත්ව කියලා 아무තුවෙන් කියන දෙයක් නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් අර කිය අපුදිත්ත ධම්ම සුඛ විහාර මෙලොවම හොඳ සැප විහරණයක්, ශාන්ත විහාරය වල ලැබෙන ඔය ප්‍රතිඵලය. පටන් ගන්න ශීලයෙන්. අන්න එතකොට ඒ අතිනුත් අපි බුද්ධ ශාසනයක් ආරක්ෂා කරගන්න බලාපොරොත්තු වෙන පින්නතුන් ශාසනය කියලා කියන්නේ මොකද්ද කියන එක අපි නුවණින් කල්පනා කරලා බැලුවොත් අනිත් ඒවා කොයිවත් නැතත් මේ ටික තියෙනවා නම් ශාසනය තිබෙනවා. මොකද ශීලය, සමාධිය, ප්‍රඥාව කොතනක හෝ මේ ටික තිබෙනවා නම් එතන සාධන තිබෙන හැටියට අපිට හිතන්න තිබෙන. ඒ විදිහට කල්පනා කරලා බලනකොට අපිට තියෙන්නේ අන්න අර පහන. මේ පහන කොතනද තියෙන්නේ? අපි අර උපමාවට ගත්තු මාසේ පෝයදා පහන් පින්කමේ පහන් කණුවේ පහන් පින්කමේ අර දැල්ලු අර අමාරුවෙන් එළිය රැකගත්තු පහන කොහෙද තියෙන්නේ? අපේ හදවතේ. එතකොට ඒ අර අපි කියන්නේ මැටි පහන වගේ දෙයක් තමයි ඒක. ඒ හදවතේ පහනට තමයි අන්න අර ශ්‍රද්ධා තෙල් වක් කළා. වීරිය තීරය දාලා ඒත් මදි වෙනකොට Tamanට නොවැටෙන දෙයක් තියෙනවනම් තවත් පහනකට ලං වෙලා කල්යාණ මිත්‍ර පහනකට ලං වෙලා. ඒ ආලෝකයෙන් ප්‍රයෝජන අරගෙන අන්න ඒ විදිහට තමයි. එතකොට ඒ ශක්තිමත් වෙච්ච පුද්ගලයාට පුළුවන් තව 10 දෙනෙක්, තව 20 දෙනෙක් ශක්තිමත් කරන්න. අන්න ඒ විදිහට ශාසනයක් ආරක්ෂා වෙන්නේ. එතකොට අපි ප්‍රකාශ කරනවා නිතරම මෙන්න මේ බාහිර දේවල් වලින් නෙවෙයි, මේ ඇතුළත ශක්තිය තුලිනුයි. බාහිර දේවල් තිබුණත් ඒවා බොල් බවට හිස් බවට නිකන් ස්මාරක බවට විදේශිකයන් අද්දවන ඡායාරූපයට පමණක් වැටෙන ලොකුවට කෑ ගහලා කියන්න පුළුවන් බාහිර දේවල් පමණක් බවට පත් වෙනවා ඇතුළත ගුණ ධර්ම නැත්නම් ඇතුළත ගුණ ධර්ම සහිත නම් අන්න අපට අනුස්මරණීය ස්ථාන වෙනවා දැන් ඒකනේ අපි කවුරුත් අනුරාධපුරයේ මිහින්තලාදී ඒ ස්ථාන ගැන සිහිපත් කරන පින්නොත් කිනුතුන්ට ඒ නටබුන් නටබුන් නොවෙන්නේ මොකද? නටබුන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් නටබුන් දේවල් නෂ්ටාවශේෂ කියලා කියන්නේ සැලකිය යුතු දේවල් නොවේ. නමුත් නෂ්ටාවශිෂ්ට දේවල්, නෂ්ටාවශේෂ දේවල් වල යමක් ඉතුරු වෙලා තියෙනවා. ඒ ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද කියලා මම කල්පනා කරන්න ඕන. ඉතින් ඒක නිසා තමයි මේ පින්නතුන් හොඳින් දන්නවා. ඒ ස්ථානවල ට යන පින්නතුන් නිතර සිහිපත් කරන්නේ අතීත යෝගීන් ඒ ස්ථාන වල ඒ ස්පර්ශය ලැබූ ඒවායින් ප්‍රයෝජනය ලැබූ ඒ ගල් ගුහා ආදීන් ප්‍රයෝජන ලැබූ උත්තම පුද්ගලයන් නිසා තමයි මේ නෂ්ටාවශේෂ ශාසනයේ අනුස්මරණීය ස්මාරක බවට පත් වෙලා තිබෙන්නේ. ඒකට අපි අපටත් පුළුවන් අන්න ඒ විදිහට කල්පනා කරනවා නම් ඒ පැරණි දේවල් වලට විතරක් වඳින්නේ නැතුව තම තමන්ගේ නිවෙස්, තමන් තන්ගේ භාවනා කුටි Taman ඉන්න විහාරේ සේනාසනේ අන්න අර ගුණධර්ම වලින් පිරෙනවා නම් ශතවර්ෂ ගණනක් යන්න ඕනේ නේ. අර විදියටම පූජනීය වස්තු බවට පත් වෙනවා. අන්න ඒ විදිහට අපි කල්පනා කරන්න ඕනේ. එතකොට ශාසනය කියන එක අපි නිරන්තරයෙන් මතක් කළ දෙනයක්. ඔය චිත්තසංතානිය තුල ගොඩනගාගත යුතු දෙයක්. ඒක ශක්තිමත් වුණු අවස්ථාවේදී තමයි කාටවත් මේකට ලඟ වෙන්න බෑ. දැන් අර ආජීවකයා ඒ ආජීවකයට බැරි වුණා බුදුරජාණන් වහන්සේ ළඟට යාම වළක්වන්න. බුද්ධ ගුණ ධර්ම ගුණ අහලා අර අසල්වාසීන් කියාපු ඒ වර්ණාව අහලා අර ශ්‍රාවිකාවට ඇති වුණු ශ්‍රද්ධාව කොයිතරම්ද කියතොත් තමන්ගේ ශාස්ත්‍රවරය වෙන ආජීවකයාගේ වචනයත් සකන්නේ නැතුව පාය මාර්ගින් බුදුරජාණන් වහන්සේ වඩම්මවගෙන ආජීවකයා ඇතුළත ඉඳගෙන ඇතුළත කාමරයේ ආජීවකයට කැම දුන්න බවක්වත් කියලා ගැන ඒතර කතාවේ කියවිලා නැහැ. ආජීවකයා කාමරයේ ඇතුලේ ගේ ඇතුලේ. නමුත් කදිමට මේ අර පින්කම කළා මේ උපාසිකාව සාදුකාරණා දෙනකොට තමයි ආජීවකයට විස ගන්න බැරුව ගියේ. අන්න එහෙම තත්වයක් අපේ ශාසනය තුලත් ඇති කරගන්න මේ පින්නතුණු උනන්දු වෙන්න ඕන. අපි අර විදියට ඇතුළත ශාසනය ශක්තිමත් කරගන්න ඕන. බාහිර වෙන උපද්‍රව කොයි කොහොම වේවා. සම්පූර්ණ ධර්ම ශක්තියක් තුලින් ඒවා අදා ගන්න පුළුවන් වෙනවා. ඇතුළත ශාසනය බිඳ වැටුනහම අන්න අර කියාපු පිරුලේ උපමා කතාවේ தත්වයයි අපටපත් වෙන්නේ. අර ගේ රකින්න තුන දොර පොල්ලම අරගෙන පිටට පහරවල් දෙන්න වෙනවා. හොඳ අදහසින් කළ නමුත් ඒ සතාට අමතක වුණා Tamanටයි ති වැඩේ. දැන් එතකොට මේ ප්‍රස්තාවුල්ල අමුතින්න කිව්වට කමන්නේ මේ පින්නතුන්ට නුවණින් කල්පනා කරන කාරණා රාශියක් අද මේ වටිනා දවස් බුද්ධ ශාසනය අනාගතය ගැන හිතන පින්නතුන්ට මේ යම් යමක් නෙලා ගන්න පුළුවන්. ඉතින් අපි කල්පනාකාරීව අපේ ජීවිතය ගැන නිරන්තරයෙන් හිතන්න තියෙන අන්න අර කියාපු ෂණ සම්පත්තිය පිළිබඳ කතාවයි. අපි මේ ශාසනයක් පවත්වනවා කියලා කියන්නේ මේ ඊටාම කෙටි අවුරුදු 100කට අඩු කෙටි ජීවිත කාලයක් තුල අපි කරන දේ තුලින් තමයි අපි ලබා ගන්න දේ තුලින් තමයි අපි අනිත් අයට දෙන්න පොහොසත් වෙන ප්‍රමාණයට තමයි ශාසනයක් ආරක්ෂා වෙන්නේ. අන්න ඒ ටික අපි ගොඩනගා ගත්තොත් අඳුනේ දැන් අපි දන්නවා අඳුරු රාත්‍රියක විදුලි පන්දමක් අතින් අතට යවනකොට මේක කාගෙන් ලැබෙනවද? කාට දෙනවද කියලා පේන්නේ නැහැ. නමුත් විදුලි පන්දමේ අණුව පේනවා. ඒ විදිහටයි මේ අවුරුදු 2500 ගන්නත් තිස්සේ මේ ශාසනය ආරක්ෂා වුණේ. එතකොට අපි කල්පනා කරන්න ඕනේ මේ විදිහට අපි නිර්නාමිකව හරි මේ ශා ඇතුළත ශාසනය රැකගෙන ඒ තුලින් අර අනිත් අයට පිහිටවීම, කල්යාණ මිත්‍ර ආශ්‍රය කල්යාණ මිත්‍ර යුතුයකමක් වශයෙන් බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. මුළු බ්‍රහ්මචර්යාවම කල්යාණ මිත්‍රය සේවනය කියලා. ඒකට කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් අන්න ශාසනය ආරක්ෂා වෙන. ඒකට මේ පින්නතුන් නුවණින් කල්පනා කරන්න ඕනේ. මේ කියාපු කාරණාවල යම් අර්ථ රසයක් ධර්ම රසයක් තිබෙනවා නම් ඒක නෙලාගෙන ඒ අනුව තමන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීමෙන් තම තමනුත් මෙන්න මේ ධර්ම මාර්ගය යමින් බුදුරජාණන් වහන්සේ කලාක් මෙන් අනිසත්වයින්ටද වචනයකින් හරි මේ ධර්ම සංග්‍රහ කරමින්, කල්යාණ මිත්‍ර ආශ්‍රය දෙමින් ඉදිරියට කටයුතු කරගෙන යන්න උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට අද මේ ආකල ආරම්භය පොසන් පොහෝ දින මේක දිගටම ගෙනියන්න උත්සාහවත් වෙන්න ඕන. තමන්ගේ නිවෙස් වලින් ඉවත් වෙලා මේ වටිනා ශීලයක් සමාදන් වෙලා මේ පින්නතුන් බොහෝ දෙනෙක් නෙක්ඛම් මේ පළමු පියවරකට ටිකක් හරි කිලම් වෙන්න උත්සාහයක් දරනවා. එතකොට එයින් පටන් ගන්න ඒ ආරම්භය ඇතම් කෙනෙක් පැවිදි වෙලාම කෙලවර කරගන්නවා. පැවිදි වීමත් කෙලවර නෑ. ඒක ආරම්භයක් පමණයි. එතන ඉඳලා යන දුර ගමන තමයි නොපෙනෙන ගමන. ඉතින් අන්න ඒ විදිහටයි එතකොට ශාසනය අපි හිතා ගන්න තියෙන්නේ. කවුරුත් දන්නවා මේ ශාසනය කියලා කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසමයිති. ඒකට ඒ හැම දිනෙකම මේ විදිහට ශක්තිමත් වෙනවා නම් අන්න අර ශාසනීය බේටම ආරක්ෂා වෙනවා ඇති. ඉතින් මෙතික් මේ පින්වත් පිරිස අද වටිනා මේ පොසොන් පොය දවසේ ඒ වෙනුවෙන් අප කැප වෙලා පේවිලා සිල් රකිමින් අද දින තම තමන්ගේ බණ භාවනා කරමින් මේ අවස්ථාවේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් මේ හැම එකකින්ම රැස් කරගත් කුසල සම්භාත තුලින් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මාර්ගඵල අවස්ථාවේදී ඉන්ද්‍රිය බල වශයෙන් වඩාගත යුතු මේ ධර්මයන් ශක්තිමත් කරගෙන අකිතාක් ඉක්මනින් මේ බුද්ධ ශාසන ශාසන පහන නිවෙන්න කලින් තමන් ප්‍රාර්ථනා කරනවා නම් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග බල ප්‍රතිවිදින තුමා මහා මහණිවන් සාක්ෂාත් කියලා මේ කුසල ඒකාන්තින කුනිෂ්ඨ වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන එසේම අවිචේසිත අකනිටා දක්වා වූ යම් සත්ව කෙනෙක් මේ බඳු ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණය කුසලයක් ආනුමෝදන් වෙන්න කැමති නම් ඒ අනුමෝදන් වීම තුලින් තමන්ගේ ප්‍රාතිනිබෝධයෙන් තුමම මහා මහණිවන් සසර දුක් කෙලවර කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරන මේ ගාථා කියන්නේ තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දා දුක්ඛපත්තා ජනි දුක්ඛා භයපත්තා ජනි භයා සෝකපත්තා ජනි සෝකා හුන්තු සබ්බේ විපායම දුක්ඛපත්තා ජනි දුක්ඛා භයපත්තා ජනි භයා සෝකප්පත්තා චිනිස්සෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තා චිනිදුක්ඛා භයප්පත්තා චිනිභය අත්තා චිනිස්සෝකා හුන්තු සබ්බේ විපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව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 ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි